ධර්මා ශාසනාව අද ධර්ම ශාසනාව පවත්වන ලබන දේශකයන් වහන්සේ පොකුණු විට ශ්‍රී වේණානන්දාරාම වාසී පූජ්‍යපාද කුකුල්පලේ සුදස්සී ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාවේ තත්ත්වය කෑකන්ද බෑකන්ද අභිසන්දේ පරිච්චි කවුන ආයරත්න පොරණ කන්න පරම්පාරේ පරිච්චි බස්රාණී ගන්තමාරච්චි අසුන කෝම්දල වේවිදිවිසේ පරිච්චි ජාතියේ පත්මිනි කෞතල පුතුර කුමන පුතුමාගේ පරිච්චි නිරුෂා කල්පහන දෙදහස් එකොළහ වසරේ විසක් මස පුරපත් පුස්තක පොහොය දිනකේ වෙන දෙදහස් 600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 සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ගච්ඡාමි නුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි දුක්ඛයන්ති සංඝං සරණං ගච්ඡාමි සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සුරාමීරය මජ්ජ පමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජ පමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්තා අප්පමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු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 අපට ඒ සියලු කරුණු පැහැදිලි කරන්නට අවකාශ නැතත් මෙහි පළවෙනි කාරණය පිළිබඳව පින්නතුන්ගේ අවධානය යොමු කිරීමටයි අපි අදහස් කරන්නේ. ඒ කුමක්ද සීලය නැමැති පළමු කාරණය. තථාගතයන් වහන්සේ බොහෝ තැන සීලය පිළිබඳව දේශනා කරනවා. සීලය පාරමිතාවක් හැටියට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 ඒක හැබෑවටම භවයෙන් භවයට දියුණු වෙන සංවර්ධනය වෙන ගැඹුරු මනෝභාවයක් බවට පත්වුනොත් විතරයි සීල පාරමිතාවක් හැටියට භවයෙන් භවය දියුණුවටපත් වෙන්නේ. එහෙම නැතිව ශික්ෂණ මාත්‍රයෙන් පමණක් අපි බැහැර කළොත් එතනින් පමණක් අපි නැවතුනොත් භවයෙන් භවේ වැඩෙන්නට දෙයක් ඉතිරි වෙන්නේ නැහැ.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 තමන්ගේ මනස සංවර කරගන්නකොට අන්න තමන්ගේ ප්‍රඥාවට මුල් තැන දීලා තමන්ගේ අත්දැකීමට මුල් තැන දීලා තමන් මූලිකත්වයේ තබාගෙන ඒතනත්තා සිල් රකින්න කෙනෙක් බවට පත් වෙනවා. එහෙම සිල් රකින්නට කියනවා අත්තාදිපතේය කියලා. දැන් මේ ඕනම කෙනෙක් සිල් රකින්නට පළමුව පෙළඹෙන්නේ මේ ලෝකාධිපතිය ස්වභාවයෙන්. ලෝකයා දොස් කියන නිසා ලෝක අපවාදයෙන් වැළකෙන්නට තමයි අපි කාය සංවරය ඇති කරගන්න උත්සාහ කරන්නේ. දෙවනුව අපි ප්‍රතිපදාවට මුල් තැන දීලා ප්‍රතිපදාවෙහි පිහිට ලබන්නට අපි අපේක්ෂා කරගෙන සිල් ආරක්ෂා කරන්න පෙළඹෙනවා. කාලයක් මේ තුල පුහුණු වෙන්න පුහුණු වෙන්න අපට යම්කිසි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 මේ සිහින ඇතන් කෙනෙක් සිහින පලාපල වශයෙන් විග්‍රහ කරන්නට උත්සාහ කරනවා ඇතන් කෙනෙක් ඒවාහි ඇති වැදගත්කමක් නැතේ කියලා පැත්තකට වීසි කරනවා නමුත් ಗುಣදහම් වඩනකොට ඒ ಗುಣදහම් වඩන කෙනාට දකින සෑම සිහිනයක්ම සැබවින්ම වැඩදායකයි කියන බව අත්දැකීම තුළින් අපේ ජීවිතය අපි හඳුනාගෙන තියෙනවා ඒ කුමක් නිසාද සමහර අය කල්පනා කරනවා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 බුදුරජාණන් වහන්සේ සමීපයට දිනක් පැමිණියා පුන්න සහ සේනිය කියන තරුණයෝ දෙන්නේ ඒ පුන්න නැමැත්තා ගෝව්‍රතය සමාදන් වෙලා ආරක්ෂා කරනවා සේනිය නැමැත්තා කුක්කුර වෘතය එහෙම නැත්නම් සුනක වෘතය සමාදන් වෙලා ආරක්ෂා කරනවා මේ පුන්න අහනවා ස්වාමීනි මේ සේනිය සුනක වෘතය කුක්කුර වෘතය බොහොම හොඳට සමාදන් වෙලා ආරක්ෂා කරනවා ස්වාමීනි මේ තැනත්තාට මේන් ලැබෙන ප්‍රයෝජනේ ප්‍රතිඵලයේ විපාකය මොකක්ද කියලා මට පහදලා දෙන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා "පුන්න ඔය ප්‍රශ්නේ මගෙන් අහන්නට එපා. අපි වෙන දෙයක් ගැන කතා කරමු." නැවතත් පුන්න අහනවා ස්වාමීනි මේ සේනිය බොහෝම තදින්ම මේ සුනක වෘතේ සමාදන් වෙලා බොහොම කැපවීමෙන් ආරක්ෂා කරනවා.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 එහෙමනම් පුන්න අහගන්න කියලා පැහැදිලි කරනවා යම්කිසි කෙනෙක් මේ සුනකයාගේ ප්‍රകൃතිය වූ සුනක සීලය, සුනක වෘතය නැවත නැවත පුහුණු කරනවද, ඒ මනෝභාවය පුහුණු කරනවද, ඒ කායික ස්වභාවය අනුගමනය කරනවද ඒ වෘතය සමාදන් වෙනවද ඒ ආකල්පය පුහුණු කරනවද එය මනවින් පුහුණු කිරීමේ ප්‍රතිඵලය වශයෙන් ඊළඟ භවයේ ඒකාන්තයෙන් සුනකේ කියලා උපදිනවා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 තමන් තුළ තවම ක්‍රියාත්මක වෙන්නේ තිරස්චීන ගති ලක්ෂණ, සත්ත්ව ගති ලක්ෂණ. ඒ තිරස්චීන සීලයයි තමන් තුළ පිහිටලා තියෙන දීර්ඝ කාලයක් භවයේ. ඒ භව පුරුද්දෙන් නැගී හිටලා manussත්වයට පැමිණෙන්නටයි අපි මේ manuss සීලය නම් වූ පංච සීලය නැවත නැවත පුහුණු කරන්නේ. යම් කෙනෙකුට පංච සීල රැකීම දුෂ්කර නම් ඒක බරක් හැටියට දැනෙනවා නම්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 තිරිසනුන්ට පවා යලි මනුස්සාත්ම භාවයටපත් වෙන්නට පුළුවන් වෙන්නේ මේ මනුෂ්‍ය සීලය නිසා. මිනිස්සෙකුට තිරිසන් ආදී සතර අපායකට නොඇති. දැන් බොහෝ දෙනාට තියෙන ගැටලුවක් මේ ජීවිතේ මිනිස්සෙක් වුණාට ඊළඟ භවයේ අපි කොහේ උපදීද දන්නේ මේ පැනයට හොඳම පිළිතුර තමයි Taman හදවතට එකඟවම අවංකවම මනසින්ම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 පැවිදි දසසිල් සමාදන් වෙනවා උපසම්පදා සීලය සමාදන් වෙනවා ආදී වශයෙන් කියලා සමාදන් වෙන්නේ ඒ ආරයන් වහන්සේලාගේ සීලයයි චතුපාරිශුද්ධ සීලය හැටියට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය ප්‍රත්‍ය සම්මිශ්‍රිත සීලය ආජීව පාරිශුද්ධ සීලය හැටියට අපි පුහුණු කරන්නේ ඒ රහතන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේලාගේ ප්‍රകൃතියයි ස්වභාවයයි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 ඒබඳු දෙයකට අපේ මනස යොමු නොවි රැකෙන්නට පුළුවන් මට්ටමට ස්ථාපිත වුණොත් අන්නේ තනත්තාට ආර්ය සීලයට පැමිණීම දුෂ්කර වෙන්නේ නැහැ.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 ඒ තනත්තා ආර්ය සීලයට සමීප වෙන්නේ නැහැ. ඒ තනත්තාර දිනචරියාව ගත කරන අතරතුරේ ටික ටික හිතලා බලන්න ඕනේ මගේ සිතුවිලි, මගේ වචන, මගේ ක්‍රියා ඒ ආර්යයන් වහන්සේලා අනුව පවත්වන්නට මම සමර්ථද?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 ඕඝං තරති දුත්තරං බුදුහාමුදුරුව මේ దేవතාවට පැහැදිලි කළේ යම් කිසි කෙනෙක් හැම කල්හි සීලයෙන් සම්පූර්ණ වෙනවා නම් ප්‍රඥාවෙන් සමාහිත බවෙන් දැඩි වීර්යයෙන් සහ නිවනට යොමු වුණු මනසින් යුක්ත වෙනවා නම්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 මේ දායකත්වයේ දරන හැම දිනාටම මිය පරලෝකීය සෑම සියලු දිනාටම ආශිර්වාද කරන්ට බලාපොරොත්තු වන හැම දිනාටම දෙවියන් සහිත ලෝකයාටත් අප හැම දිනාටම මේ උදාර කුසලය බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාළ උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ